බුද්ධ සම්පන්න පින්වත්නි මේ පින්වත් අයට මතක ඇති අප මුල දීපකාශ කළා අප මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ අපේ සංසාන තුළ තියෙන ක්ලේශ ධර්මයන් නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීමට කිරීම බව. ඒ සඳහා අපි එක් ආකාරයකින් හික්මෙන්න ඕන සංවර වන්න ඕන. ඒ සංවර වීම අතරින් අපි මේ දක්වා ප්‍රකාශ කළේ සීල සංවරයත් ඒකම අනුයුක්ත වූ ඉන්ද්‍රිය සංවරයත් ඊට පසුව සති සංවරය සහ කාන්තියේ හෙවත් ශාන්තිය විරිය කියන ඉතිරි සංවර ගැනයි අප ප්‍රකාශ කළේ මේ දක්වාම. අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ඥාන සංවරය පිළිබඳවයි. හැබැයි මේක නම් අර කලින් ඒවා වගේ නෙවෙයි ටිකක් ගැඹුරු වන්නට පුළුවන් දේශනාවක්. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ ගෝචර වන්නේ. ප්‍රඥාව අඩු අයට නම් නෙවෙයි. මේ කියපු සංවර වීම නිසාම අවශ්‍ය වෙනවා අපේ ක්ලේශ ප්‍රහාණය සඳහා. ඒ හික්මෙන ආකාරයෙන් අප භවනාව කියලා කතා කරන්නේ මේ හික්මෙන ආකාරයටයි. එතකොට අපි එකම අපට හමුවන සෑෝනම අරමුණක් තුළදී බොහෝ විට මේ හික්මීම් පහෙන් කවර ආකාරයකින් හෝ අපට සංවර වන්නට පුළුවන් වෙනවා. අප උදාහරණයක් අරගෙන කිව්වොත් <coughs> මේ කතාව මේ අයට පැහැදිලිව තේරුම් ගන්නට හැකියෙන්නේ ඇති. අපි හිතමු කවුරු හරි අපට දෝෂාරෝපණය කරනවා අපට වඩා දුර්වල කෙනෙක් කියලා. ඒ කියන්නේ අප ශක්තිමත් සැදී ඔහුට ඕන නම් පහර දීමට හෝ එහෙම නැත්නම් ප්‍රතිකසන ප්‍රකාශ කිරීමට හෝ අප ශක්තිමත්. එවැනි දුර්වල කෙනෙක් අපට දෝෂාරෝපණය කරනවා බනිනවා. මෙහිදී ඉන්ද්‍රිය සංවරය සීල සංවරය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. සීලයක පිළිපදලා සිටින කෙනෙක් දැන් මේ පින්වත් අය පරිසාවාචා වේගමණී සංකප්පලාපා සමාධියන් කියලා කියන්නේ. කාංසා වාචා වේරමණී සික්ඛාපද සමාධියනක එතකොට මේ පරුෂ වචනයෙන් වෙන්වීමේ ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා මේක සිහිපත් කරලා මම මේ ශික්ෂාපදය සමාදන් වෙලා තියෙනවා ඒක නිසා මම පරුෂ වචන කියනෙන් වලකිනායි කියලා සංවර වෙන්නට පුළුවන් කෙනෙකුට තවත් කෙනෙකුට මෙතන කාය සංවර වචී සංවර මනෝ සංවර කියලා සංවර තුනක් තියෙනවා මගේ වචනේ සංවර කරගන්න ඕනේ කියලා හිතලා ඒකට ප්‍රතිවචනයක් කියන්නේ නැතුව දෝෂාරෝපණය කරන්නේ නැතුව අපට සංවර වන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම අපට විශාල කුසලයක් අත්පත් වෙනවා. විශේෂයෙන්ම විරතිය ප්‍රධාන වූ විරතිය කියන්නේ වෙන්වීම කියන එක. අකුසලයන්ගෙන් ඈත් වීම. ඒ අකුසලයන්ගෙන් ඈත් වීමේ ක්‍රියාවලිය තුළදී විරුද්ධචෛතසිකයේ කියන චෛතසික ධර්මයේ තමයි ප්‍රමුඛ වන්නේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ. තවත් කෙනෙකුට අවශ්‍ය නම් සති සංවරයේ මේ අවස්ථාවේදී හික්මෙන්නට පුළුවන්. අර ඇසෙන ශබ්දයේ දෙස සිතින් බලාගෙන ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිහිපත් කරනවා. නැත්නම් ඒක දැනෙන ආකාරය, හිතට වැටෙන ආකාරය හිතාගෙන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා නැත්නම් ශබ්දය ශබ්දය කියලා මෙනෙහි කරනවා මේ කවදාකාරයෙන් මෙනෙහි කළා එහිදී අපේ ශතිය පිහිටනවා ප්‍රමුඛ වන්නේ ශති කියන ඉච්ඡාය පිහිට ධර්මයේ එහිදී අපේ ශිතට කුසල සමයි ඇතිවන්නේ ප්‍රධාන වශයෙන් ශතිය සෑම කුසලයකම යෙදෙන ධර්මයක් තවත් කෙනෙකුට අවශ්‍ය නම් කරන්නට පුළුවන් ඉවසීම අර කෙනෙක් බන්නකොට ඉවසනවා ඉවසනවා ඉවසනවා මම ඉවසමි ඉවසමි ඉවසමි කියලා සංවරවන්නට පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මාර්ගීය සතිය ප්‍රකාශ කළ පරිදි දීර්ඝ සංවරය සංවර වීමට දීර්ඝ සංවරයේ විස්තර කරන අපිටව උපන් කුසල ධර්ම අකුසල ධර්ම නීපදීමට උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට නූපන් අකුසල ධර්ම නූපදීමට උත්සාහ ගන්නවා. මේදී අපේ සිත් තුළ නූපන් අකුසල ධර්ම උපදින්නට යනවා සමහරට උපදීගෙන එනවා අකුසල ධර්ම. මේක දීර්ඝ ඇති කරන්නේ නැහැ මේ කුසල අකුසල වලට ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ කියලා විවිධයෙන් අපේ සිත සංවර කරගන්නට ඉක්මවා ගන්නට අපිට පුළුවන් වෙනවා. මේ සෑම අවස්ථාවකදී විතම වඩා ඒකාමත්ම සුදුසු වන්නේ ප්‍රබල වශයෙන් අපේ සිත් තුළ කුසල ජනිත වන්නේ ඥාන සංවරය තුළින් සංවර වීමයි. ඇත්ත වශයෙන්ම මේ ඥාන සංවරය තමයි විදර්ශනා භාවනාව කියන්නේ. ඒක හැබැයි හැම දිනාටම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රඥාව අධිවිශේෂයකට පමණයි ඒක කරන්නට පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් ඥාන සංවරය සෑම කෙනෙකුටම වගේ සුළු වශයෙන් කරන්නට පුළුවන්. ඒ ඥානය කියන එක තමයි බුදු පියාණන් වහන්සේ විමර්ශා ඉද්ධිපාද කියලා වදාළේ ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ප්‍රඥා බල කියලා ධම්මවිචේ සම්බුද්ධංගය කියලා සම්මා දිට්ඨිය කියලා වදාළේ. සාමාන්‍ය වශයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා විසින් කළ යුත්තේ අත්තිවික්‍රේ කුසල කුසල ධම්මා ශ්‍රාවජානවජ්ජා ධම්මා තීනක්ඛණීතා ධම්මා මහණෙනි මේ කුසල් ධම් තියෙනවා අකුසල් ධම් තිබෙනවා සාවජ්‍ය අනවජ්‍ය වැරදි සහිත ධර්ම තියෙනවා නිවැරදි වූ ධර්ම තියෙනවා හීනප්පනීතා ධම්මා හීන වූ ධර්ම තියෙනවා ප්‍රනීත වූ ධර්ම දෙක තියෙනවා මේ හීන වූ ධර්ම හීන වශයෙන් උත් ඒ වගේම වැරදි වූ ධර්ම වැරදි වශයෙන් උත් අකුසල ධර්ම අකුසල වශයෙන් උත් අපට අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ප්‍රඥාව තුළින් ඒ අනිත් පැත්තත් එලෙසයි කුසල ප්‍රනීත ධර්ම සහ හීන ප්‍රනීත කුසල් අකුසල් වැරදි නිවැරදි ධර්ම කියන්නේ. මෙහිදී යම් අපිට අර උදාහරණයම ගත්තොත් කෙනෙක් බන්නකොට සාමාන්‍යයෙන් ඥාන සංවරයෙන් සංවර වෙන පුද්ගලයා මගේ සිත තුළ අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා අකුසලයක් ඇති වෙනවා කියලා මෙනෙහි කරලා ඒ අකුසලයේ ඇති නොවීමට ඉඩ දෙන්නට ඇති නොවීමට ඉඩ සලස්සනවා නැත්නම් මේ හේන ප්‍රණීත ධර්ම මේ ඇතුනේ ප්‍රණීත ධර්මයක් නෙවෙයි සීන ධර්මයක් පහත් ධර්මයක් අකුසල් ධර්මයක් ප්‍රණීත ධර්මයක් නෙවෙයි කියලා හිතලා ඒ හේන ප්‍රණීත භාවය දැනගෙන අපිට ඒන් මත ගැලපෙන්නට පුළුවන්. සමත් කෙනෙකුට පුළුවන් ශ්‍රාවඥාන වජ්‍ය ධම්ම. ආ මේක වැරදි සහිත ධර්මයක්, නිවැරදි ධර්මයක් නෙවෙයි. එම නිසා මේකෙන් වළකින්නට ඕනේ කියලා ඒ වැරදි සහිත අකුසල චේතනාවන්ගෙන් අපට විනිශ්චයවන්නට පුළුවන් වෙනවා. මේක සාමාන්‍යයෙන් කාටත් කරන්නට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කරනකොට. මේ එහාට තියෙන කොටස් නම් එසේ සෑම දිනකටම ක්‍රියාත්මක කරන හැටි දන්න නෙවෙයි. විශේෂයෙන්ම මෙහිදී තමයි අපේ ප්‍රඥාව වැඩ කරන්නේ මෙහිදී තමයි අපිට අපට හමු වන සෑම අරමුණු වලම යථා සත්‍ය අවබෝධ කරගන්නට හැකිවන්න. අපි මේ සංසාරයේ මේ දක්වා ගමන් කළේ මේ දුකින් දුකටම අපි පාත්තුනේ අන් කිසිවක්ම නිසා නෙවෙයි අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් සමුවන රූප ශබ්ද ආදී අරමුණු කෙරෙහි අපි මුලා වුණ නිසා අරමුණේ මුලා වෙලා ඒ අරමුණේ මුලාවෙන් ස්වરૂපයේ නිසා අපිට ඒ අරමුණේ වැරදි ආකාරයෙන් අපි ඒ අරමුණු දත් නිසා අපේ සංස්කාර කුසල සංස්කාර ජනිත කරගත් නිසා සසරින් සතරට අපි ගමන් කරන්නේ. ඉදිරියටත් මේ අරමුණ මුල් අරමුණ වල තියෙන මුලාව අපිට අයින් කරගන්නට බැරි වුණා නම් දිගින් දිගටම සංසාරයේම ගමන් කරන්නට සිදු වෙනවා. දුකටම පත් කරන්නට සිදු වෙනවා. මේ අරමුණු මුලාව නැති වෙන ආකාරයෙන් මෙනෙහි කරන අරමුණේ තත්පරිදි යථා පරිදි දැනගෙන මුලා නොවී සිටීමයි ඥාන සංවරයේ සිටී තුළින් සිදුවිය යුත්තේ. අපි බොහෝ විලාසෙ මේකට කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා අරමුණේ මුලාවණයකට. අරමුණේ මුලා නොවී කටයුතු කිරීමට කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ සත්කතමෝ යෝනිසෝ මනසිකාරෝ මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? අනිච්චේ අනිච්ඡන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනාත්තනි අනාත්තාතේ අසුභේ අසුභන්තේ යෝනිසෝ මනසිකාරෝ පත මනසිකාරෝ සත්‍යා පටික්ඛෝලේනවා චිත්තස්ස ආවර්තනා අම්මා වර්තනා අභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයං උච්චතේ යෝනිසෝ මනසිකාරෝ මෙහෙමයි බුදු පියාණන් වහන්සේ විභංගයේ එය විස්තර වශයෙන් ප්‍රකාශ කළේ. අපි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් අරමුණු දෙස බලන්න ඕන. කොහොමද? අනිත්‍ය අනිච්ඡන්ති දුක්ඛේ දුක්ඛන්ති අනාත්තං අනාත්තාති අසුභේ අසුභන්ති. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක් දේ දුක් වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් අසුභ දේ අසුභ වශයෙන් අපි බලන්න ඕන. එහෙම බලනකොට ඒක තමයි යෝනිසෝ මනසිකාරය, පත මනසිකාරය කියලා කියන්නේ. නිවැරදි පත කියන්නේ නිවැරදි මාර්ගය කියන එක. වැරදි මාර්ගයට නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. මෙන්න මේ විදිහට අපි අරමුණේ මුලා නොවි අපට හමු වෙන අරමුණු හමු වෙන හමු වෙන සෑම අරමුණක්ම පවත්නා වූ යථා සත්‍ය අවබෝධ වෙන ආකාරයෙන් කටයුතු කිරීමයි ඥාන සංවරය තුළින් සිදුවන්නේ මෙය එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන දවස්වලදී ඒ කාලය තුලදී දැන දිනකටම කරන්නට පුළුවන් සතිය සහ නුවණ දියු වෙලා තියෙනවා නම් මේ භාවනා පන්තියට කැමිනි අද නැහැ අවුරුදු 10ක පමණ මුංචි දැරවියක් අපට කියපු කතාවක් මතක් වෙනවා. ගෙදරට ගියාට පස්සේ භාවනා කරන්න ඉවරලා තියාගෙන රේඩියෝ එක දානකොට නැත්නම් ටෙලිවිෂන් එක දාලා සිල්වක් මහනකොට ඔක අනිත්‍ය අනිත්‍ය එක වහලා දාන්න වහලා දාන්න තියෙන ඒ කුංචි දැරියේ කියනවා. එතකොට පියා සිනහසුනා. ඇත්ත වශයෙන්ම සුරතල් මූකින් පිටවුණු ලාභාල වචනයක් වුණා. අතීත සංස්කාරයේ ක්‍රමවල පාරමී ශක්තියක් තුළින් මේ වචනේ පිටවන්නේ. ඉතින් මේ එහෙම නැතුව හැම කෙනෙකුට මේ වචන පිට කරන්නට බෑ. අවුරුදු 10ක පමණ කුඩාදරුවෙක් මේ කතා කරන්නේ. අපිට පුළුවන් මේ අනිත්‍ය වශයෙන් අපට හමුවන හරමුණු අරමුණු දකින්නට. ඒදී හැබැයි අර ඒ දැරුවේ කිසිසේ අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා. දැන් මම අර එකම උදාහරණයක් දිගටම අප ගන්නවා කෙනෙක් අපිට බලිනවා කියන උදාහරණය මේක අනුකූලව මේ පින්වත් අය අනිත් ඉන්ද්‍රයන්ට ප්‍රතිබද්ධ වූ අරමුණු ගැනත් ඒ ආකාරයෙන් මෙලෙසින්ම කටයුතු කළ යුතු බව වටහා ගන්නට ඕන. ඒ කියන්නේ මේ ඇහැ කනයි ශබ්දයයි අරගෙනයි අපි කතා කරන්නේ ඇහැයි රූපයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයි ශරීරයයි පොත්සබ්බයි මනසයි ධර්මයි කියන වෙනස් අරමුණු වලට මේ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕන බව අන්වේ ඥානයකින් අවබෝධ කරගන්නට ඕන. දැන් අර කුද්දලයා බණ්ඩිට අපි දැන් ඥානයෙන් සංවර වීම කියන්නේ ඒ ශබ්දයේ දෙසම අප බලාගෙන සිටිනවා. ශබ්දයේ ඇති ඇති නැති නැති යන අන්තිය යන. ඒ වගේම ඒ ශබ්දයේ අහන, ශබ්දයේ දැනෙන අපේ සිත දිහා බලනවා. ඒ සිතත් මොහොතින් මොහොතම ඇති යටි නැති නැති යනවා. අර අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම සාමාන්‍ය සෑම කෙනෙකුටම කරන්නට පුළුවන්. නමුත් මේ අනිත්‍යයට යන ආකාරයේ දැකීම ප්‍රත්‍යක්ෂ ලෙසින් හදතුලින් පෙනීම සෑම කෙනෙකුටම කරන්නට බෑ. ඒක කරන්නට නම් ප්‍රඥාව සහ සමාධිය දියුණු වෙලා තියෙන්න ඕනේ. එම නිසා අපේ ප්‍රඥාව සමාධිය දියුණු වෙන ආකාරයෙන් අපි වැඩ කරන්නට ඕනේ. විශේෂයෙන්ම භවනා කරන දවස්වලදී එදිනදා ජීවිතයටත් අප මේ කියන කරුණු එකතු කරගන්නත් පුළුවන් කැමැති කෙනෙකුට හැකි කෙනෙකුට අර සත්‍යය එතනම එතනම නැති නැති යනවා සබ්දේ දකින්න සුපත් නැති නැති යනවා මේ හැර මෙතන ඉතින් ගන්නට දෙයක් නැහැ බණින පුද්ගලයා අපස සංස්කාර ජනිත කරගෙන සසරේම දුකේම ගැලෙනවා අපි ඒකම අරමුණක් කරගෙන සසරින් ගැලවීමේ මාර්ගයක් බවට එපත් කරගන්නවා. අපේ විදර්ශනා ඇසකින් අපට හමුවන අරමුණ දකිනවා. අනිත්‍ය අනිච්ඡන්ති අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. මෙන්න මෙහෙම කටයුතු කරන්නට පුළුවන් මේ ඥාන සංවරය ප්‍රාත්මක කරන විට යම් කිසි සම්දේ ධම්මං පන් නිරෝධ ධම්මං කීප ඥානාති කියලා බුද්ධ පාඨ ශ්‍රේමක පාඨයක් තිබෙනවා. යම් කිසි හේතුකින් හටගත් දෙයක් තිබේ නම් මේ සියලුම ධර්ම නිරුද්ධ වී යනවායි. මෙන්න මේකත් අපිට බලන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම බලන්නට පුළුවන් කියන එකක් නෙවෙයි මේ විස්තර කරන කරුණු වශයෙන් එකක් හෝ දෙකක් හෝ සමාජ හැකියාකාරයෙන් හෝ බැලීමයි කල යුතු බවයි අප මේ ප්‍රකාශ කරන්නේ. අර බණින පුද්ගලයාගේ ශබ්දය දැන් අපි හිතන විනාඩි දෙක තුනක් තිස්සේ දැන්න අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කළා පළමු පළමුවෙන්ම ඊට පසුව තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටියේ නම් මේ අනිත්‍ය යන ආකාරය දැක්කා. තවත් ඥානයේ දියුණු කෙනෙක් සිටියේ නම් විනාඩි දෙකක් බැනනකොට අර කලින් විනාඩියේ බැනපු ශබ්ද ඔක්කොම නිරුද්ධ වෙලා ගිහිල්ලා නීලා ගිහිල්ලා. මේ මොහොතේ ශබ්දය අහන සිට ඇති වෙනකොට මේ මොහොතට පෙර තිබුණු සියලුම ශබ්ද අහපු සිතුවිලි අහනක් නිවුනසේ නිවිලා ගිහිල්ලා. මේ නිවීම දෙසට අපේ අවධානය යොමු කරනවා. අර පුද්ගලයා බණිනවා දැන් භාවනා කරනකොට මේක විශේෂයෙන්ම ගන්න පුළුවන්. අර පුද්ගලයා බණිනවා. දැන් අපිට මේ මොහොතේ මේ ඉස්සෙල්ලා තිබ්බ ශබ්දකෝ ඒවා බලනකොට ඔක්කොම නිවිලා ගිහිල්ලා නිරුත් වෙලා ගිහිල්ලා. දැන් අපිට මේ ශබ්දේ ඇහෙනවා. මේ ඇහෙන්ට පෙර දැන් සම්ප්‍රේණයට දෙකක තුලදී ඇහිච්ච ශබ්ද ඇහිච්ච සිතිවිලි කෝ ඒව නිරුද්ධ වෙලා ගිහිල්ලා අනිත්‍ය නිවි ගෙතන නිරුද්ධ වියාම නිවියාම මෙන්න මේ නිවියාම කෙනෙකුට දකින්නට පුළුවන් මේ ඥාන සංවරය හරියට ක්‍රියාත්මක කරනකොට ඇත්ත වශයෙන්ම ඒ නිවියාම හරියටම දකිනවා නම් අපේ සෑම ඉන්ද්‍රියක් වලින්ම හමු වෙන සෑම අරමුණකම නිවී යාම අපට අපට දකින්නට හැකි වුණොත් මෙවැනි කෙනෙකුගේ ගැනීමක් පවා අපේ නිර්වාණය අවබෝධ කර ගැනීමට සමත් වන භාවනා කර්මස්ථානයක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ භාවනාවට විදර්ශනා භාවනාවට ගන්න අරමුණු දහස් ගණන් තියෙනවා. එකක් නෙවෙයි ඕනෑම දෙයක් විදර්ශනාවේ භාවනාවේ අරමුණක් කරගන්නට පුළුවන් විදර්ශනා අරමුණක් අප දන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අපදාන පාඩම් අපි කියලා තියෙන උන්වහන්සේගේ පරිපර්තා අපදාන ඒ සෑමවා පස්සේ බුදුරජාණන් වහන්සේලා පස්සේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ මේ ගහක කොළයක් වැටෙනා දිශ බලාගෙන ඉඳලා නැත්තම් ගහක මල් පිටලා තියෙනවා පස් වෙනකොට ඒ මල් ඔක්කොම හැලිලා තියෙනවා නැත්නම් කාන්තාව කියන අතක තියෙන වළලු දෙක එකට ගැටෙන ශබ්දේ මේ භාවනා අරමුණ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා. ඒ තුළින් උන්වහන්සේලා අරහත් ඵලයේ පවා සාක්ෂාත් කළා. අපිට මේ විදිහට එදිනදා ජීවිතයේදී හමුවන හමුවන අරමුණු විදර්ශන ඇතින් දකින්නට පුළුවන් වුණා නම් අපිට පසේ බුද්ධත්වයේ කෙසේ වෙතත් අඩු වශයෙන් අරමුණේ මුලාන වී සෝවාන් මාර්ගය වත්බා ගැනීමට එය කවදා හෝ දවසක හේතු වෙනවා ඇති. මේ විදිහට අනිරෝධය දකිමින් අපට මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට දුක්ඛය දකිමින් මේක දුක දුක බව අවබෝධ කර ගැනීම සංවර වෙනවා. ඇත්ත වශයෙන්ම මේ විදර්ශනා භාවනාවත් කියන්නේ දිබ්බ ජීවිතය තුළදී නැත්නම් භාවනා කරන කාලය තුළදී මේවා මේ අයට තේරෙන්නේ නැත්නම් අඩු වශයෙන් සමාධිමත් සිතකින් ඉඳගෙන තියෙන ධර්ම මොනවද කියලා නිකන් ඇය තේරුම් නැතත් ඒ දෙසම අවධානයවත් යොමු කරගෙන සිටින්න. අර මැඩියෙකුට බුදුබණ අහනකොට දෙවිස්සක් ඇනිලා මැඩියා මැරිලා ගිහින් දිව්‍ය ලෝකෙ මන්තුක කියලා දේව පුත්‍රයෙක් කියලා ඉපදුනා කියන්නේ. බුදුබණ තේරුන්නේ නැහැ. ඒ බුදුබණ ආහා හිතියා චිත්ත ප්‍රසාදයටපත් කරගෙන. ඒ නිසා මේවා තේරුනේ නැතත් කමන්නේ නිකන් හරි ඒ සඳහා අවධානය යොමු කරමින් යොමු කරමින් සිටින්. දැන් මේක දුකක් වශයෙන් බලනවා. දැන් ඇත්ත වශයෙන්ම අපේ සිත තුළ යම් කිසි සංස්කාර ධර්මයක් ඇති වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක්. විශේෂයෙන්ම අපේ සංස්කාරය අපේ සිත තුළ කෙනෙක් අපට දැන් බඳින උදාහරණයක් අපි ගන්නේ ඒ තුලින් අපට දෝෂයක් නැත්නම් අමනාපයක් ජනිත වන්නේ අමනාපයක් ජනිත වෙනකොටම ඒ දෝෂය ඇති වෙනකොටම අපිට සිතට දැනෙන්නේ මහා කායික දුකක්. ඒකට ප්‍රතිවචන කියනකොට නැවත අකුසල සංස්කාර අපේ සිත තුළින් ඇතිවන්නේ අපේ චිත්ත සංතානයේ දැවෙනවා, හැවෙනවා, පරිණාමයටපත් වෙනවා. සාමාන්‍ය ඕනෑම සිතක් පහළ වීම දුකක්. ඒක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සාමාන්‍යයෙන් හොඳට සමාධියක් තියෙන පුද්ගලයෙකුට පළවෙනි ධ්‍යාන ආදී ඒ ධ්‍යානයක ඉන්න ගමන් වෙනත් සිතිවිල්ලක් ඇති කරගත්තොත් එහෙම එයාට තේරුම් ගන්නට පුළුවන් අත්දකින්නට පුළුවන් මේ සිතට අනවශ්‍ය සිතුවිලි ඇතිවීම කොයිතරම් දුකක්ද කියලා. අර ධ්‍යානශීලයේ සිටිනවා වගේ නෙවෙයි වෙනස් සිතුවිල්ලක් කුසල සිතුවිල්ලක් වත් ඇති වෙනකොට අර හිතේ තියෙන ශාන්තිය නිවීම, කයේ තියෙන නිවී යාම නැති වී යනවා. එතනම ඒක දුකක් බවට පත් වෙනවා. මේ දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් සියලුම සංස්කාර අත්හැරලා තියෙන විමුක්ත සිතකට රහතන් වහන්සේ කෙනෙකුගේ සිතකට කිසිම සිතවිල්ලක් බලන්නේ උන්වහන්සේලාගේ සිත නිරන්තරයෙන්ම අඛණ්ඩ ලෙසම කිසිම අරමුණක් නැතුව නිරාලම්බනව ඔහේ පවතින දැනීම මාත්‍රයක් පමණයි. උන්වහන්සේලාට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ සිතුවිල්ලෙන් සිටීම. මොකද ඒ කිසිම දුකක් නැති නිසා. ඒ සිතුවිල්ලෙන් සිටින විට යම් කිසි විදියකින් මොකක් හරි කුසල හෝ අකුසල හරි සිටිල්ල පහළ වෙනකොට අරසිත නැති වෙන නිසාම ඒක බරක් බව දැනෙනවා ඒක දුකක් බව දැනෙනවා මේ අවිද්‍යාව නිසා සංස්කාර ජනිත වුණා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර නිරුද්ධ වී ගියා ඒකත් එන් උද්ගත වූ ප්‍රතිඵලයක් ඒ එවැනි කෙනෙකුට නම් අප කියන කතාවේ සත්‍යතාවය මැනවීම වැටහෙනවා. සාමාන්‍ය කෙනෙකුට සිතිවිල්ලක් ඇතිවීම දුකක් කියන එක තේරුම් ගන්නට බෑ. කොහොම වුණත් මෙහිදී අපිට අකුසල සංස්කාර ජනිත වීම දුක හිතට ගා මේක දෙවීමක් හිතේ තැවීමක් කියන එක නම් කාටවත් අවබෝධ කරගන්නට පුළුවන් මෙහිදී මෙන්න මේ අකුසල සංස්කාර ඇතිවීම ඒකාන්ත වශයෙන්ම දුකක්. මේකට ප්‍රතිවතයෙන් අපි යම් කිසි දෙයක් කළා නම් ඒකෙන් ඇතිවන්නේ අපේ සංස්කාර ජනිත වීම. මේ අපේ සංස්කාර නිසාම අපි සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. අපේ මේ සසර දුකේම අපට ගැලෙන්නට සිදුවෙනවා. මේකේ කාන්ත දුක්ඛ සත්‍යය කියලා අවබෝධ කරගන්නට පුළුවන්. කියන්නේ අපසල සංස්කාර හෝ කුසල සංස්කාර ඇතිවීමම දුක්ඛ සත්‍යයක්. ඒකම දුක්ඛ සමුදය සත්‍යයක්. මොකද නැවත සංසාරයේ ඒ තුලින් උපදින්නට සිදුවන නිසා දුකෙහිම ගැලෙන්නට සිදුවන නිසා මෙන්න මේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය දකිනින් අර අසුවන සංස්කාර ගන්න දුකක් වශයෙන් කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන් නම් මෙන්න මේ දේ ඥාන සංවදය ක්‍රියාත්මක කර දෙනවා කෙනෙකුට මේ අවශ්‍ය නම් වැඩිලා ජීවිතයේ දීප්තියාත්මක කරන්නට පුළුවන් මේ පින්වත් අය එසේ කරන්නට නොහැකි නම් මේ පින්වත් අයට අඩු වශයෙන් මේ භාවනා කරන දවස තුළ ජීවත් වෙසේ ප්‍රාර්ථනා කරන්නට ඕන මේ විදිහට දුකක් වශයෙන් දැකලා මේ ඥාන සංවරය ඇති කරගන්න. තව කෙනෙකුට අනුමඵල ගැන හිතලා ඥාන සංවරය ඇති කරගන්නත් පුළුවන්. අපිට අනිෂ්ට වූ අප්‍රිය වූ විපාක ලැබෙන්නේ අරමුණු ලැබෙන්නේ අපි කරන ලද අකුසලවල විපාකයක් වශයෙන් අපට නරක වචන අහන්නට ලැබෙන්නේ නරක රූප දක්නට ලැබෙන්නේ මේ විදිහට අනිකුත් ඉන්ද්‍රයන්ට අපි අප්‍රිය කරන අරමුණු හමුවන්නේ අපිම කරන ලද අකුසලවල විපාක වශයෙන් මේදී එවැනි අරමුණු දැක්කට පසුව හමු වුණාට පසුව අරමුණේ අපි මුලාවන්නේ නැහැ. මේවා අකුස අපකරපු අකුසල කර්ම වල විපාක. ඒකාන්ත වශයෙන් මේ විපාකය මට එනවමයි. මේ විපාකයෙන් මට ගැලවෙන්නට බෑ. මේ විපාකයට මම මුහුණ දෙන්නට ඕන. එහෙම මුහුණ දෙවිලා නැවත මේක අකුසල කර්මයක් බවට පත් කර ගන්නට හොඳ නැහැ. අතීතයකට පසුසල විපාක වලින් අකුසල ශක්තියන් තුළින් මේ අනිෂ්ඨ විපාකය ලැබුණා මේ අනිෂ්ඨ විපාකය නැවත මා අකුසලයක් බවට පත් කරගන්නේ නැහැ පත් වෙන්නට දෙන්නේ නැහැ කියලා හිතලා මෙහිදී අපට සංවර වෙන්නට පුළුවන් කර්ම කර්මඵල ගැන ඇදීමක් යුතුව මේවා කරන්නට ඥානෙ තිබෙන්නට ඕන ඥානෙ ප්‍රඥාව නැති කෙනෙකුට මේවා තේරෙන්නේ කරන්නට බෑ මේ විදිහට කෙනෙකුට සංවර වෙන්නට පුළුවන්. තවත් ආකාරයකින් ඥාන සංවරයේ ක්‍රියාත්මක වෙනවා. මේක තමයි තාමත්ම වැදගත් කොටස. මෙතන ආත්මයක් නැති බව දකිනින් සංවර වීම. අනාත්මය දකිනින් සංවර වීම. විශේෂයෙන්ම මෙහිදී අප පිළිපැදිය යුතු කරුණු දෙකක් තිබෙනවා. නැත්නම් තුනක්. අර සත්‍යය අහන්නේ මම කියන හැඟීම අපි අයින් කරගන්න ඕනේ මුළු ජීවිතය පුරාම. මම අහනවා කියන හැඟීම ඒක වැරදි එකක්. මට ඇතිනවා කියන එක වැරදි එකක්. මේවා ඇති ඇති නැති නැති යන හේතුඵල නාම ධර්ම විනා අන් කිසිවක් නෙවෙයි. මේම නිසා මේ අනාථ ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන් අපි අරමුණේ මුලාණුවී අරමුණේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. අප බොහෝ වෙලාවට අපට හමුවන හමුවන දේවල් දකින්නේ නිත්‍ය වශයෙන් නැත්නම් සුභ වශයෙන් නැත්නම් සුඛ වශයෙන් නැත්නම් ආත්ම වශයෙන් අපට හමුවන අය සාංශාවන් වශයෙන් පිරිමින් වශයෙන් ශක්තියන් වශයෙන් දකින්න මේ අරමුණු මුලාව අපි අයින් කරන්නයි මේ හදන්නේ දැන් අර ශබ්දය ඇහෙනකොට වරක් ශබ්දයේ දෙස බලන කිසිම දෙයක් නැතුව නැවත ඒ දෙක ශබ්දයේ ඇහෙන සිත දෙස බලන ඊළඟට මේ විදිහට මාරයෙන් මාරුවට වරක් ශබ්දයේ දෙසත් ඊළඟට ඒ දැනෙන සිත දෙසත් බලනකොට අපිට පැහැදිලිවම පේනවා මෙතන ශබ්දයක් තියෙනවා ඒ දැනෙන සිතක් තිබෙනවා මේ හැර මේ ධර්ම දෙක හැර මේ ශබ්දයේ අහන පුද්ගලයෙක් ඉන්නවද කියලා විමසීමකින් බලනකොට අපට කොතනකවත් දකින්නට නැහැ ආත්මයක් කියලා සත්‍යය කියලා ගන්නට දෙයක්. සද්දේ ඇතිවීමත් සත්‍යය දැනගන්නා සිත ඇති වී නැති වී යාමත් පමණයි සිදුවන්නේ. මේක අපේ කැමැත්තට අනුකූලව සිදුවන දෙයක් නෙවෙයි. හොඳ සද්දයක් ඇසුණත් ඒකත් දැනෙනවා. නරක සද්දයක් ඇති වුණත් ඒකත් අපිට දැනෙනවා. නොදැනෙන්නට බෑ. මේදී අප දැනගන්නට ඕන අපේ කනට කවර ශබ්දයක් ඇහුණත් ඒක දැනගන්නා සිතක් පහළ වෙනවා අපට ඕන විදිහට නෙවෙයි නාම ධර්මයක් ඒ නාම ධර්මයේ පහළ වෙලා ඉන්නේ නැති වෙනවා දැන් කුරුල්ලෙක් හඬනවා ඒ ශබ්දය ඇහෙනවා ඒක නැති යනවා අපි කුරුල්ලන් හඬ පෙරේ ගැටෙන්නේ කියන්නේ නැත්තම් ඔය වාහනයක් යන ශබ්දයක් ඇහෙනවා ඒකත් කනේ වැදෙනවා ඒකත් දැනගන්න සිතක් පහළ වෙනවා මේ වගේ තමයි કોઈ ශබ්දයක් හොඳ සත්‍යයක් තිබුණත් ඒක දැනගන්න සිතක් ඇති වී නැති වී යනවා. නරක සිතක් නරක සත්‍යයක් ඇහුණත් ඒක තේරුම් ගන්නා සිතක් ඇති වී නැති වී යනවා. අපට ඕනෑ විදිහට පවතින ධර්ම නෙවෙයි. නිකම් හේතුන්ට අනුකූලව ඇති වී නැති වී යන නාම මාත්‍ර. මේ සත්‍යය අවබෝධ වෙනකොට මම මට දැනනා කියන හැඟීම මම අහනවා කියන හැඟීම ගැලවෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ සිදුවන්නේ මේ මම කියන වැරදි අවබෝධය නිසා. මට කළා, මට සිදු වුණා. මගේ කියන මේ වැරදි දෘෂ්ටිය නිසා මේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලිය හරියටම කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් රූපබඩ රූපබඩේ කාගේ පවතින බව ඒ වගේම ඒ ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පසුව ඒ තුළින් පහළ වෙන නොඑක ආකාර සිතුවිලි අපේ කැමැත්තක් අකමැත්තක් නැතුව ඉගේ ඇති ඇති නැති නැති යන ආකාරය පැහැදිලිව දකින විට අපට මේක මේ අපේ පංචස්කන්ධය තුල ආත්මයක් කියලා සත්‍යයක් කියලා ගන්නට මොකද්ද තිබෙන්නේ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ අවබෝධය අපට ඉතාම උපකාර වෙනවා විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය කැඩීමට අස්මිමානේ විරුද්ධ කිරීමට. එදිනෙදා ජීවිතය තුළදී හමුවන සෑම අරමුණක් තුළදීම අපිට පුළුවන් අවශ්‍ය නම් ප්‍රඥාව තිබෙනවා නම් මේ අන්දමින් ක්‍රියාත්මක වීමට. හැබැයි ඉතින් ප්‍රඥාව නැති කෙනෙකුට මේවා අප්‍රංශ මෙන්න මේ විදිහට ආත්මයක් නොවේ මේවා අනාත්ම ධර්ම වශයෙන් යම් කිසි කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒදීත් අප ක්‍රියාත්මක කරවන්නේ ඥාන සංවරය අනත්ත දේ අනාත්ම වශයෙන්ම දකිනවා තව කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් කටයුතු කරන්නට හමුවන හමුවන අරමුණු කෙරෙහි ඒ අරමුණේ මුලා නොවී සිටීම සිටීම සිටීමට නම් මේ තුනේ සිදුවන සත්‍ය ක්‍රියාවලිය දකින්නට පස්සේ තුලින් මේ වේදනා ආදිය සිතුවිලි ආදිය පහළ වෙන ආකාරය දැකීම තුළින් මේක තේරුණාද මන් දන්නේ දැන් අපි හිතමු මේ පුද්ගලයා අපිට බනිනවා ඒ බනින අවස්ථාවේදී ශබ්දය අපේ කනේ වදිනවා ඒ තුලින් අපට ශබ්දය දැනගන්නා සිතක් පහළ වෙනවා මෙහිදී අපට පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ගැඹුරු ධර්මයේ ක්‍රියාත්මක වන ආකාරය ප්‍රඥා ඇසින් දකින්නට පුළුවන් වෙනවා මේ ධර්මයේ මානවත්ව ප්‍රකාශ කරන ප්‍රඥාවන්තයන්ට මිසක් මෝඩයන්ට නෙවෙයි කියලා. එම නිසා අපි පටිච්ච සමුප්පාද චක්‍රයේ ඉදිනදා ජීවිතය තුළදී ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් බලනවා. මෙන්න ශබ්දය මෙන්න ශබ්දේ දැනගන්න සිත සද්ද කන මෙන්න ඒ දෙකේ වැඩිම නිසා පහළ වෙන සිත. මේ තුනට තමයි පස්සේ කියන්නේ ශෝත සම්පස්සේ කියන්නේ. සෝතන්ත පටිච්ච සද්දේති උප්පජ්ජති සෝත විඥානං තින්න සද්දති සෝත සම්පස්සෝ එමය බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් අපි පැහැදිලිව බලනවා භාවනා කරන කාලය තුළ නැත්නම් මෙදිරා ජීවිතයේ හමු වෙනාම වන අරමුණු තුළින් මෙන්න අරමුණ මෙන්න ඉන්ද්‍රිය මෙන්න ඒ නිසා පහළ වුණු හිත මේ ධම්ම තුන හැර මෙතන වෙන මොනවද තිබෙන්නේ? ශබ්දේ වෙන ධර්මයක් කන තවත් ධර්මයක් ඒ නිසා පහළ වෙන ශෝත විඥානයේ කනේ පහළ වෙන දැනීම තවත් ධර්මයක් මේ ධර්ම තුන තුන් පැත්තකට අයින් වුණා නම් මෙතන මොනවද ගන්නට තිබෙන්නේ? කිසිවක් නැහැ. ඒක පස්සේ බලනවා. එතකොට අපිට තේින්නේ පස්සපච්චා වේදනා මෙන්න මේ පස්සේ තුලින් අපිට මෙහිදී අපලත් උදාහරණයට අනුකූලව දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ. මේ විදිහට පස්සේ නිසා වේදනාව ඇති වෙන ආකාරයත් වේදනාව නිසා ඒකට ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇතිවීම තුළින් ඇති වෙන සංඥාවත් මේ ආදී ආකාරයෙන් ඉදිරියට පටිච්ච සම්පාද ධර්මයේ අපේ සංකාණය තුළ ඇති වී ඇති වී නැති වී නැති වී යන ආකාරය තවත් කෙනෙකුට දකින්නට පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ආපස්සට පටිච්ච සම්පාදය බලන්නට පුළුවන්. මෙන්න පස්සය මේ පස්සේ ඇතුනේ කුමක් නිසාද මෙන්න මේ ශ්‍රෝතේ නැත්නම් මේ කන නිසා කන ඇතුනේ කුමක් නිසාද නාම රූප නිසා නාම රූප මොකක් නිසාද ඇතුනේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ ආදී දෙකෙන් පස්සට පටිච්චසම්පාද ධර්මයන් දකින්නට පුළුවන් මෙන්න මේ පටිච්චසම්පාද ධර්මයන් පොත්පත්වල නෙවෙයි එදිනෙදා ජීවිතය තුළදී අපේ సంతානය තුළම ඇති වී ඇති වී නැති වී නැති යන නාම මාත්‍ර ධර්ම හැර අන් කිසිවක් නොවන බව අවබෝධ වෙනකොට හේතු සහ ඵල දකිනකොට අපි දුක්ඛේ සහ දුක්ඛ සම්බේ සත්‍ය අවබෝධ කරනවා. ඵලයේ ප්‍රති හේතුව දැකීම දුක්ඛ සම්බේ සත්‍ය දැකීමක් වෙනවා. මේවා මේ හැට තේරෙනවද දන්නේ මා අද කීවා මුලදීම අද දේශනේ ටිකක් ගැඹුරුයි කියලා. ඉතින් තේරුම් නැත්නම් කරන්න දෙයක් නැහැ අප කතා කරන්නට ප්‍රඥා සංවරය පිළිබඳව. මේ දක්වා අපි ප්‍රකාශ කළේ නැවත සිහිපත් කරන්නම් විසා සිටින් මේ අයට මේ දැනුම අලුත් වීමට ඥාන සංවරයේ ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් විසින් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ කුසල අකුසල ධර්ම වශයෙන් හීනප්පනීත ධර්ම වශයෙන් නැත්නම් සාවජ්ජාන වජ්‍ය ධර්ම වශයෙන් ඒවා මෙහි කිරීම තුළින් මේවා කුසල් මේවා අකුසල් මේවා වැරදි මේවා නිවැරදි මේවා හීන ධම්ම මේවා ප්‍රනීත ධම්ම වශයෙන් මෙහි කිරීම තුළින් මේක නෙවෙයි සත්‍ය වශයෙන් අපකල යුත්තේ යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම සබ දේවල් එලෙසින්ම දැකීම අරමුණේ මුලා නොවීම එම නිසා අපි අර අපගත්තේ උදාහරණයට කෙනෙක් බැනීම ඒ බනිනකොට ඒ ශබ්දේ මොහොතින් මොහොත නැති නැති අනිත්‍ය යන ආකාරය දකිනවා ඒක දකිනවා සිතක් නැති නැති යන ආකාරය දකිනවා මේක අනිත්‍යයි කියන අවබෝධය දක් එවිට අපිට ඇති වෙනවා මේ අවබෝධය ඇති වෙනකොට අපි විදර්ශනා භාවනාවක නිරත වෙනවා ජීවිතයට ලං වෙනවා කුසල් රැස් කර ගන්නවා බනින පුද්ගලයා අපසාර රැස් කරගෙන සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා තවත් කෙනෙකුට මේ නිරුද්ධ වීම දැකින්නට පුළුවන් නම් නිරෝධය දකින්නට පුළුවන් නම් අර විනාඩි දෙක තුනක් බැනිනකොට විනාඩියකට උඩ දීති ප්‍රසාද සියල්ලම නිරුද්ධ වෙලා ඒව දැනගත් සිතු ආකාශයට හැදලා බලනකොට පහනක් නිවනසේ නිවිලා ගොස් නිරුද්ධ වී නිරුද්ධ වී ගිස් අන්නේ නිරුද්ධ වී යාම දැකීම තුළිනුත් අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ වගේම මේවා දුක්ඛ ධර්ම වශයෙන් මේ සංස්කාර ජනිත වීමේ කාන්ත වශයෙන් දුකක් ඒක ඒ වගේම මේ චිත්ත සංස්කාර නිසාම දුකක්ම ඇති වෙනවා. මේ චිත්ත සංස්කාර දුක්ඛ සත්‍ය නැත්නම් චිත්ත සංස්කාර දුක්ඛ සංදේ සත්‍ය කියලා අවබෝධ කරගෙන කෙනෙකුට තවත් ආකාරයෙන් ප්‍රඥා සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඊටත් එහා නිවන දිනු කෙනෙකුට තමයි අනාත්මය දකින්න ආත්මයක් නෙවෙයි කියන එක අවබෝධ කරගැනීමෙන් මේ සත්‍යයේ තියෙනා මෙන්න අනතේනා ඒ දෙක නැතිවීම නිසා සිතක් පහළ වුණා. මේ ශබ්දය සිතක් හැර මෙතන මේ ශබ්දය අහන පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගනිමින් අනාත්ම දර්ශනයේ දසමින් ඥාන සංවේගය ක්‍රියාත්මක වීම. එයින් ඊළඟ ප්‍රඥාවාදික පුද්ගලයාට ගන්න පුළුවන්. තවත් කෙනෙකුට කර්මඵල ගැන ඇදීමක් ඇතුව මේ කරන්නට පුළුවන්. කියන්නේ අතීතයෙන් කරන ලද අකුසල කර්ම වල විපාක වශයෙන් මේ අනිත්‍යව අපාන්තව වමනාපෝ මේ අරමුණ අපට හමුවන්නේ ඒ අරමුණු ඒ අකුසල විපාකයක් ඒ විපාකයේ නැවත අකුසලයක් බවට අපපත් කරගන්නේ නැහැ. කර්ම වටේ විපාක වටයක් බවට පත් වුණා විපාක වටය නැවත කිලේශ වටයක් බවට පත් කරගන්නේ නැහැ කියලා හිතලා ඒ ඇත්ත ඇතිත කියන දැකලා කෙනෙකුට සංවර වන්නට පුළුවන්. තවත් කෙනෙකුට මේදී පුළුවන් අර මා කියපු විදිහට පටිච්ච සම්පාද ධර්මයන් අපේ సంతාන තුළ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය දැකලා ඥාන සංවරය ඇති කර ගැනීමට තවත් එහාට නුවණ දියුණු කෙනෙකුට ශූන්‍යතා දර්ශනය තුළින් මේ ඥාන සංවරය ඇති කර ගන්නට පුළුවන් ශූන්‍යත ශූන්‍ය ස්වરૂපයේ ස්වરૂපයේ අප එක දවසක් පැයක් විතර ශූන්‍යතාව පිළිබඳ දේශනා කළා මේ ඇයිට ඒ කරුණ දැන් සිහිපත් වෙනවා නම් හොඳයි අපි ගත් උදාහරණයම කතා කරනවා නම් ශබ්දේ කියන්නේ නිකන් ඇති වෙලා නැති යන රූප මාත්‍රයක් ඒ ශබ්ද තරංග වශයෙන් පාළලන්නේ ඒක ගන්නට කිසි දෙයක් නෑ. ශබ්දේ අහපු සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය එකමයි. මේක අල්ලන්නට කාර්යයක් නැහැ. අපි මේක මම වින්දය, මට බැන්නය, මට විතරයි කියන වැරදි අවබෝධය අපේ සිත තුළ තියෙන නිසා මේ ශබ්ද අල්ලාගෙන දඟලන්නේ. එතකොට අර වේගෙන් කමන සුළඟක් අත් දෙක දිගහැරලා අපි බදා ගන්නට උත්සාහ කරනවා. අපේ අධික කිට්ටු වීමට ප්‍රථමයෙන්ම සුළඟ පාවී ගොස් ඉවරයි. අපට අල්ලන්නට දෙයක්වත් නැහැ. අල්ලන්නට හැකි ක්‍රමකුත් නැහැ. මෙන්න මේ වගේ මේ අපට හමුවන හමුවන අරමුණු සෑම මොහොතක් තුළින්ම ඇති ඇති නැති නැති යනවා අනිත්යෙන් අනිත්‍යයට යනවා. අපි අල්ලන්නට ඉස්සෙල්ලා ඇති වෙච්ච දේ නැතිලා ගිහිල්ලා. අල්ලන්නට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මේ මුලාව නිසා අපිට මේවා තේරෙන්නේ නැත්තේ. අල්ලන්නේ කිසිවක් ඉතුරු වෙලා නැහැ. අල්ලන්න බෑ. අල්ලන්න යන්නේ සිතකින් ඒ සිතත් ඇති වී නැති වී යනවා. මෙන්න මේ විදිහට. සද්දේ ඇති කරන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. සද්දේ අහන පුද්ගලයා කියන්නේ නාම රූප දෙකක් අන් කිසිවක් නෙවෙයි. මේ සෑම නාම ධර්මයක්ම ඇති වී නැති වී යනවා. ඒ නැති වී යනකොට ඒක ගන්නට කිසිම හරයක් සාරයක් අගයක් නැහැ. රූප කොට කියන්නේ ධාතු මාත්‍ර පටවිය ආපෝ තේජෝ වායු. අනිත්‍යශයක් නෙවෙයි මේ දර්ශනේ හරියට අපිට දකිනවා නම් මේ ශාස්ත්‍රයේ පුද්ගලයේ ගන්නට නැති ශිෂ්‍ය රූපය අපට අවබෝධ කරගන්නට පුළුවන්. ශුන්‍යතෝ ලෝකන්න වික්ඛස්සෝ ශූන්‍ය වශයෙන් ලෝකයේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එවනිසා මේ ශූන්‍යත්වයේ දැකදක අපට ඥාන සංවරයේ ප්‍රයත්නක ගන්න පුළුවන් භාවනාව තුළදී හරියටම ශූන්‍යතාවයේ දැర్శණය කරනවා නම් ඇත්ත වශයෙන්ම වූ නිවන පිටාමත්ම සම්මීක වෙලයි සිටින්නේ සම්පූර්ණ සර්ව ශූන්‍යත්වයක් ඉක්මවා යමන ඉක්මවා බොස් අත්දකින ධර්මයේ කුයි නිර්වාණය කියන්නේ අපේ ඇඟේ අපේ මේ රූප ගොඩ සම්පූර්ණයෙන් හිතට නොඇටි යාම සිතට නොපෙනී යාම නාම ධර්ම සම්පූර්ණයෙන් සිතට නොඇදී යාම සත්ව ශූන්‍ය සත්‍ය දැකීම ඒ ශූන්‍යත්වයේ ඉක්මවා යාම නිර්වාණ ධාතුව. එතකොට මේ අප ක්‍රියාත්මක කරන්නේ විදර්ශනා භාවනාව. මේක හරියට තේරුම් ගන්නට ඕන. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ ඥාන සංවරය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඉමේ ධම්මා පරිඤ්ඤය අනේ ධම්මා භාවේ තබ්බා මේ ධම්මා පහතබ්බා මේ ධර්ම පිරිසිදුම ගත යුතුයි මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි මේ ධර්ම භාවිතා කළ යුතුයි කියන අවබෝධය තුළින් පිරිසිදු දතේ ධර්මය පිරිසිදු දැනගන්න ඕන මේ අන් කිසියක් නෙවෙයි මේ ඇතිවෙන්නේ දුක්ඛ සත්‍යය ඒකයි පිරිසිදු දන්නේ දැනගන්නේ ඉමේ ධම්මා සහතබ්බා මේ ධර්මයේ ප්‍රහාණය කළ යුතුයි මේ දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය අල්ලාගෙන ඒ තුලින් සංස්කාර ජනිත වීම අත්හල යුතුයි. පොත්පත්වල කියන හැටියට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අවිජ්ජා ආදී ක්ලේශ ධර්ම අත්හල යුතුයි. ප්‍රායෝගික දැකින් බලන විට හමුවන හමුවන අරමුණු මැද්දේ ඇති වෙන ඇති වෙන සංස්කාර අතහැර අතහැර යාමයි ප්‍රහාණය කිරීම කියන්නේ. පහතබ්බ ධම්ම කියන්නේ. මොකද මේ සීලොම දැනනල් ධර්ම අපි අත්හරින්නට යන්නේ ප්‍රහාණය කිරීමටයි යන්නේ. සංස්කාර නැතිව විසංස්කාර දක්වීමටයි අපි මේ කටයුතු කරන්නේ. එන්න නිසා මේ විදිහට අපිට කටයුතු කරන්නට පුළුවන් වෙනවා. එහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් නම් ඒ දේත් අපට සිදුවන්නේ මොනවද? මෙන්න මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම මේවා පිරිසිදු ගත යුතු ධර්ම වැඩි යුතු භාවයේ තබ්බ ධම්ම භාවිතා කළ යුත්තේ මොකද්ද මේ අතහැරීම භාවිතා කළ යුතුයි ඇල්ලීම නෙවෙයි මෙත කිච්චි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නේ සියල්ලම සබ්බේ ධම්මා වික්‍රේ නාලන්න බිනිවේසාය සීලෝම ධර්මයන් අබිනිවේෂණය කිරීමට නෙවෙයි මහණෙනි තියෙන්නේ නාඤ්ඤත් සබ්බ නිස්සංගා සොත්තිං පස්සාමි පාණිනම් සියල්ල අතහරින්නේ නැතුව මේ නිවන කෙනෙකුට සාක්ෂාත් කරන්නට බෑ එම නිසා මේ අරමුණේ පැටලී සිටීම මම අතහරිනවා අතහරිනවායි කියලා මේ අතහැරීම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ සාරය මෙතන අතහැරීමයි. අනිත් කිසිවක් නෙවෙයි පටිනිස්සබ්බය අතහැරීම. අපි කරන්නේ ඇල්ලීම, උපාදාන කිරීම, මෙහිදී අපි කළ යුත්තේ අතහැරීම. මෙන්න මේ විදිහට මේ ධර්ම ප්‍රහාණය කළ යුතුයි, මේ ධර්ම සාක්ෂාත් කළ යුතුයි. මේ ධර්ම වැඩි යුතුයි කියන අවබෝධය ඇතිවන්නේ ප්‍රඥා හදකට ඒ ප්‍රඥා ඇසින් දකිනුයි මේවා අපි ප්‍රහාණය කරන්නේ. එහිදී අපට ඥාන සංවරය ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන කාලය තුළදී මේ අය ඒකේ කටයුතු කළ යුතු වෙනවා. තවත් කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් කටයුතු කරන්නට ඉතින් දුක්ඛං අරිය සත්‍යං කියන දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධයං දුක්ඛ නිරෝධගාමී පටිපදා අරිය සත්‍යං මේක දුකක් මේ දුක්ඛ සම්දේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ කියන ආර්ය සත්‍ය තුන දැක දැක සංවර වෙන්නට ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නටයි අපි යන්නේ හතරක් අවබෝධ කිරීමට නෙවෙයි දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ ඒ සඳහා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා ප්‍රහාණය කළ යුතු වැඩි මේ ධර්මයේ අමුදේ සත්‍ය වශයෙන් දකිනවා භාවිතා කළ යුතු ධර්මයේ මාර්ග සත්‍ය වශයෙන් දකිනවා. ඊට පස්සේ සියලුම ධර්ම ප්‍රහාණය කිරීමේ නිරෝධ සත්‍ය අපි දකින්නේ සාක්ෂාත් කරන්නේ ඒ සඳහායි අපි මේ කටයුතු කරන්නේ. එම නිසා අර බණින උප උදාහරණයම අපි ගත්තොත් මෙහිදී අපි අවබෝධ කරගන්නවා මේ පහළ විවි පහළ විවි යන්නේ අන් කිසිවක් නෙවෙයි දුක්ඛ සත්‍යය කියලා. ඒ කියන්නේ අපේට ඒ ශබ්දයේ ඇසීම නිසා සංස්කාර ජනිත වීමේ කාන්ත දුක්ඛ සත්‍යය. මේ සංස්කාර ජනිත කරවා ගන්න පුද්ගලයා දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු අකුසල සංස්කාර ජනිත කරනවා අපි නැවත ඒකට ප්‍රති අපිව කර්ම රැස් කරනවා නම් අපි දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙනවා. මෙන්න දුක්ඛ සත්‍යය මේ ඇතිවෙන්නේ දුක්ඛ සමුදය සත්‍යයේ මේ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි නැති කළ යුතුයි ඒකයි මාර්ග සත්‍ය කියන්නේ. මේක අත්හරින්නට ඕන අත්හරින්නට ඕන පහාණය කරන්නට ඕන. මේකයි මාර්ග සත්‍ය කියලා මේ මාර්ගත්‍රය දෙස අපි බලනවා. ප්‍රඥා ඇතින් සමාධිමත් සිටින් නැති කෙනෙකුට කරන්නට බෑ. එහෙම දකිනකොට ඇත්ත වශයෙන්ම අපට හමුවන සම්මුවන සෑම අරමුණක් තුල දැනීම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් මේ මාර්ග සත්‍ය නැත්නම් සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය කියන සත්‍ය තුන ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට එම නිසා මේ හමුවන හමුවන අරමුණු තුලින් ඇතිවන චතුරාර්ය සත්‍ය දර්ශනය දැකීම විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය, සංවේ සත්‍ය, මාර්ග සත්‍ය දැකීම මහෝපකාරී වෙනවා. අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ විවිධ සත්‍ය දැක දැක අපට සංවර වන්නට පුළුවන්. එහෙම දකිනකොට දුක්ඛ සත්‍යයේ තියෙන දුක්ඛ සත්‍ය අනුභව කරන පුද්ගලයෙක් නැහැ. සමුදය සත්‍යයේ තියෙන සමුදය සත්‍ය වඩන කෙනෙක් නැහැ. මාර්ග සත්‍යය තියෙනවා මාර්ග සත්‍යය ප්‍රගුණ කරන කෙනෙක් නෑ සංස්කාර ධර්ම ඇති වෙනවා සංස්කාර ධර්මම නැති වී යනවා මේ හැර මෙතන මොනවද ගන්නට තියෙන්නේ මේ தත්ත්වය හරියට දැක දැක අපේ භාවනාව කරන්නට පුළුවන් නම් අපි එන්න එන්නම නිවනට තව තවත් සමීප වෙනවා අපේ ජීවිතය තුළදී මේවා අපට හැකි හැකි අන්දමින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් අප නිවන් මඟ ගමන් කළා වෙනවා මෙන්න මේ විදිහට කෙනෙකුට පුළුවන් ඥාන සංවරය ක්‍රියාත්මක කිරීමට තවත් කෙනෙකුට පුළුවන් ක්‍රියාත්මක කරන්නට මේ විදිහේ සිදුවන ක්‍රියාවලිය හරියට දෙකින් තුලින් ඒ කියන්නේ මේ භාවනාවේදී සම්පූර්ණම විදර්ශනා භාවනාවක් වෙනවා. එදිනෙදා ජීවිතයේ එක්කතොර විදර්ශනා භාවනාවක් වෙනවා. අර ශබ්දය දිස බලනවා ශබ්දය ඇහෙනකොට ඒක දැනගන්නා සිත දිහා ඊළඟට බලනවා නැවත ශබ්දය බලනවා නැවත ඒක දැනගන්න සිත දිහා බලනවා ශබ්දය රූපය ඒක දැනගන්නා සිත නාමය මේ නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා නාම රූප දෙකක් ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම කෙනෙකුට බල බලා සිටින්නට පුළුවන් එහිදී අපි අවබෝධ කරනවා මෙතන නාම ධර්ම ඇතිවීමත් රූප ධර්ම ඇතිවීමත් අතර අන් කිසිවක් නැහැ නාම රූප නාම රූප වශයෙන්ම දකිනවා නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීමට පළමුවන විදර්ශනා ඥානයට උපකාර වන විදර්ශනා ඥානයක් නාම රූප පරිච්ඡේද ඥානය ඒ ඇති කර ගැනීමට අපට මෙලෙස කටයුතු කිරීම බොහෝ දුරට උපකාර වෙනවා. භාවනා කරනකොට අපි විශේෂයෙන්ම නාම රූප දෙක වෙන්වෙන් වශයෙන් දකින්නට ඕන. මේ නාමය සහ රූපය එකට කරන කටයුතු කරපු නිසායි අපි මෙතන සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නයි කියලා මුලාවෙන් මුලාවටපත් මේ සසරින් සසට ගමන් කළේ. දුකෙන් දුකටම පත්වන්නට අපිට සිදුවනේ. ඒ නිසා මේ නාමය සහ රූපය දෙන්නේ වශයෙන් දැක දැක අපිට හමුවන හමුවන අරමුණු වල ඇත්ත ඇති සැටියෙන් මෙලෙසින් අපි දකිනවා. මෙහෙම කෙනෙකුට කටයුතු කරන්නට පුළුවන් ප්‍රඥා වන්තයෙකුට. ඒකත් එහා ප්‍රඥාව තියෙන කෙනෙකුට නම් මෙහිදී සිදුවන පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිනවා. අපේ පංචස්කන්ධයේ සෑම මොහොතකම ඇති වෙනවා සෑම මොහොතකම නැති වෙනවා. සෑම අරමුණක්ම අපේ ඉන්ද්‍රියන් හමුවනකොට පංචස්කන්ධය ඇති නැති වෙනවා. දැන් අපි ගත්ත උදාහරණයමයි දිගටම අප මේ ගෙනියන්නේ අපට කෙනෙක් බලනකොට මෙහිදී අපිට ඒ ශබ්දයේ කනේ වැටීම නිසා දැනගන්න සිත පහළ වුණා ඔන්න විඥානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා මේ ශබ්දය අපි ඉතින් හඳුනා ගන්නවා හඳුන්වන්නේ කොහොමද මේක නරක සත්‍යයක් මේක හොඳ සත්‍යයක් මේක පරස්පර වචනයක් මේ ආදී වශයෙන් හැඳින්වීම තියෙනවා ඒ හඳුනා ගැනීම වලට කියන්නේ සංඥාව සංඥා ස්කන්ධය මෙන්න සංඥා ස්කන්ධයත් ඇති වෙනවා නැති වෙනවා එතකොට අර ශබ්දය කියන්නේ රූපයක් අපේ කන කියන්නේ රූපයක් මුළු ඇඟත් රූපස්කන්ධය මෙන්න රූපස්කන්ධය දැන් මේ ශබ්දයේ කණේ වැටුණාට පස්සේ සිතක් පහළ වුණා. ඒකෙන් සංඥාවක් ඇති කරගත්තා. ඒ සංඥාවට අනුකූලව වේදනාවක් පහළ වෙනවා. අපි මේ අපිට නරක හිතක් නරක සංඥාවක් ඇති කරගත්තොත් මේ නරක සද්දයන් නරක සද්දයක් කියලා දුක්ඛ සහගත වේදනාවක් ඇති වෙනවා. මේ ශබ්දයේ හොඳ එකක් හොඳ එකක් කියලා හිතනකොට සුඛ සහගත සමහර විට උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනවා. එහෙම නැතුව නරකක් නරකක්වත් හොඳක්වත් නැති ශබ්දයේ දෙස බලන්න පුළුවන් නම් මනසත් වේදනාවක් ඇති වෙනවා. සංඥාවට අනුකූලව වේදනාව දැනිට වෙනවා. මේ වේදනාව නැවත සංඥාවක් බවට පත් වෙනවා. මොකද අපි දන්නන දෘෂ්ටි කෝණයට අනුව ඒ වෙනස් වෙන නිසා. මේ විදිහට මෙතෙන්දී ඇති වෙන වේදනාව දෙස අපි බලනවා. මරක ශබ්දයේ ඊට පස්සේ රූපය දැන් සිට ඊට පස්සේ සංඥාව දැන් ඔන්න වේදනාව. මේ පංචස්කන්ධය ඇතිවීම නැතිවීමයි මේ බලන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දවසක නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක ඒකාන්ත සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ලෙසින්මයි බව. එම නිසා අපි එදිනදා ජීවිතයේදී හම්බවන හැම සෑම අරමුණු තුළදී මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනවා. දැන් ඊළඟට අපිට බන්ත බන්නකොට ශබ්දය ඇහෙනවා. දැන් අපේ සිත තුළ සමහර විට ඒකට ප්‍රතිවචන කීමට අදහස් පහළ වෙනකොට චිත්ත සංස්කාර ගලන්න පටන් ගන්නවා. මෙන්න චිත්ත සංස්කාර ගන්න. දැන් අපි බලනවා මේ ස්කන්ධ පංචකයේ දේශන මෙන්න රූපස්කන්ධය මෙන්න වේදනාව මෙන්න සංඥා මෙන්න සංඛාර මෙන්න විඥාන මේ පංචස්කන්ධයේ හැර මෙතන වෙන මොනවද ශිෂ්‍ය වන්නේ මේක හරියට ක්‍රියාත්මක වෙනකොට නිහිදීත් අපට දක්නට ලැබෙන්නේ ශූන්‍ය ස්වરૂපයක්. මේකේ මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද? මේ ඇති වී නැති වී යන මේ නාම රූප හැර මෙන්න මොනවද මේ තියෙන්නේ කියන අවබෝධය අපට ඇති කරගන්නට පුළුවන් නම් මෙහිදී අපේ ඥානය හරියට ක්‍රියාත්මක වෙනවා ඥාණයෙන් අපි සංවර වෙනවා තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒවා ධාතු වශයෙන් මෙනෙහි කරලා ඥාන සංවරය ඇති කරන්න පුළුවන්. ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු. අටහවස ධාතු කියන ධාතු 18ක් වෙනවා. ඒ ධාතු 18 එක එක ඉන්ද්‍රියක තුන තුන වැඩි වුණාම ඉන්ද්‍රිය 6න් වැඩි වුණාට පස්සේ 18ක් වෙනවා. ශබ්දයේ වෙනම ධර්මයක් සද්දේ දැනගන්න සිත වෙන ධර්මයක්, සද්දේ වදින කන වෙන ධර්මයක් මේ ධාතු තුනක්. ධාතු කියන එකේ අදහස සත්‍යයේ කුජලයක් නෙවෙයි ක්‍රියාමාත්‍රයක් පමණයි කියන එක. එතකොට අපට පුළුවන් මෙන්න මේ ධාතුන් වල ක්‍රියාවලිය දකින්නට එක්කෝ ශබ්දයේ දෙස නැත්නම් කන දෙස නැත්නම් සෝත විඥානයේ දෙස බලනවා. මේ බලනකොට මේ ධාතු වල ක්‍රියාත්මක ක්‍රියාත්මක වීමක් හැර මෙතන අන් කිසිවක් නැහැ නේද කියන අවබෝධය දකිනවා. ඒ වගේම අන් ඉන්ද්‍රයන්ටත් මේවා අන්වේ ඥානයේ වශයෙන් අතුරුවමින් ඒ ඒකේ ඒව ඇතුළ තියෙන සත්‍ය ස්වરૂපය ඇත්ත ඇති හැටියෙන් අපි අවබෝධ කරගන්නවා. අපි මේක උදාහරණයක් ගන්න මේ දිගටම මේ උදාහරණයට අනුකූලව අනිකුත් ඉන්ද්‍රයන්ට පෙරසින්ම කටයුතු කළ යුතු බව මේ අය අවබෝධ කරගන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අපට පුළුවන් ඥාන සංවරයක් ඇති කර ගැනීමට මේ ධාතු ධාතු වශයෙන් අවබෝධ කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ මේ නාම රූප පැහැදිලිව දැකීම සංකප්පන්දී ඇතිවීම නැතිවීම පැහැදිලිව අවබෝධ කර ගැනීම නැත්නම් මේ ධාතුන් 18 යථා තත්ත්වය අවබෝධ කිරීම එහෙම නැත්නම් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නැත්නම් පටිච්ච සම්පාද ධර්මයේ අංගයන් ක්‍රියාත්මක වීම සහ ඇතිවීම නැතිවීම පටිච්ච සම්පාද ධර්මයන් නිරෝධ වීම දැකීම මේ ආදී දේවල් දැකීමයි විදර්ශනාව කියන්නේ මේවා දැකලා තමයි නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ එනිසා ප්‍රඥාව විස අධික කෙනෙකුට නම් මේ ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා දැන් වේලාව 9:30ම ආසන්න නිසා පැයකට තව විනාඩි දෙකයි තියෙන්නේ. මේ දේශනාව දිගින් දිගටම පවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඥාන සංවරය ගැන කතා කරනවා නම් පැය 10ක් පමණ කතා කරන්නට කරුණු තිබෙනවා විස්තර කළ යුතු දේවල් තිබෙනවා. එවැනි විස්තරයකට දැන් අවකාශ නැහැ නම් මේ ආසන්න නිසා මේ දක්වා ප්‍රකාශ කළේ බාහිර විකාශිත සාරාංශයේ මේකයි භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මේ අපේ බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය ලබා ගැනීමට නම් එක් ආකාරයකින් අපි පස් ආකාරයකින් අපි සංවර වෙන්නට ඕන හික්මෙන්නට ඕන සීලෙන් සංවර වෙනවා ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා සතියෙන් සංවර වෙනවා නැත්නම් ශාන්තියෙන් ඉවසීමෙන් සංවර වෙනවා දීර්යෙන් සංවර වෙනවා මා මේ කියපු විදිහට ප්‍රඥාවෙන් සංවර වෙනවා මෙන්න මේ සංවර වීම තුළින් තමයි අපි ඉදිරියේදී විස්තර කිරීමට බලාපොරොත්තු වෙන අපේ භාවනාවෙන් අත්දැකීමට බලාපොරොත්තු වෙන ක්ලේශ ප්‍රහාණය සිද්ධ වන්නේ විශේෂයෙන්ම පදංග වශයෙන් දැන් ක්ලේශ පදනේ යට වෙනවා తాවකාලික වශයෙන් මේ තුන්වත් අයගේ චිත්ත තුළ දැන් ක්ලේශ නැහැ ඒවා පදංග වශයෙන් ඉතුළු කාලයකට යටපත් වීම ඊට පස්ව විස්කම්බන වශයෙන් යටපත් කරනවා නැත් ධ්‍යාන වලින් වාගේ නැත්නම් විදර්ශනා සමාධියෙන් වලින් වාගේ බොහෝ කාලයකට බොහෝ වේලාවක් ක්ලේශ ජනිත වීමට ඉඩ නොදී සිට සම්පාදනය පිළිසිදුව සඳහා ගන්න ඊට පස්ව සමුච්ඡේද වශයෙන් නැවත දුක දිනවාදී පරිදින කෙලෙස් ප්‍රහාණය කරන ඒවයි ඉදිරියට විස්තර කරන්න වන්නේ ඒව විස්තර කරනකොට નિરાශාශයෙන්ම අපට කීමට සිදුවන්නේ විදර්ශනා සමත භාවනා දෙක පිළිබඳවයි ඊළඟ සතියේ සිට භාවනාව මුලින්ට කියා දීමට බලාපොරොත්තු වෙන මේ දක්වා ප්‍රකාශ කළේ භාවනාවට මූලික වූ කරුණු කීපයක් පමණයි තව සමාවිත දේශනයක් දෙකක් ඒ සඳහා වැය කරන්නට සිදු වෙනවා ඇති. මේ පින්වත් අයට මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඒ දපපු අත්දැකීම ඒ දපපු අවබෝධය තුළින් ඒ ධර්මයේ එදිනදා ජීවිතයේදී නැත්නම් භාවනා කරන කාලය තුළදී ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ලැබිලා ඒ ක්‍රියාත්මක කිරීමේ ශක්තිය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වාසිකෝ ශූන්‍ය සංස්කාරයන්ගේ ඇත්ත ඇතිසැකීම දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරන්නම්